අයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස වික්ෂූන් වහන්සේලාට නියම කරලා තියෙනවා සේකයා කියලා සිකපද 75ක්. එවතුම් පැවතුම් ගැන තියෙනවා 26ක්. 26 ඇතුළ 29ක්ම තියෙනවා. ආහාර පාන පරිභෝගය සඳහා 30ක් තියෙනවා. හැබැයි ඒවා අපේ බෞද්ධ ජීවිතවලට බොහෝම ප්‍රයෝජනයි. ඒ කාලේ අදත් ඉන්දියාවේ ඒ කාලෙත් අදත් පවත්න අසංවරකම් සංවර කරන්න ඒ සිකපද පනවලා තියෙනවා. ඉන් සමහර කීපයක් භික්ෂුන් වහන්සේලාට පමණයි. එසේ නැතත් කාටත් වැදගත් මේ පිළිවෙත් රාශියක් එහි සඳහන්ව තියෙනවා. චක්කුණා සංවරෝ සාධු සාදුසෝතේන සංවරෝ ඝාණේන සංවරෝ සාධු සාදු ජීවහාය සංවරෝ කායේන සංවරෝ සාධු සාධු වාචාය සංවරෝ මනසා සංවරෝ සාධු සාධු සබ්බත් සංවරෝ සබ්බත් සංගතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති ඔයක තැනක් ඒ තියෙන්නේ ධම්මපදයේ භික්ෂු වර්ගයේ මුලටම තියෙන ගාථා හත්ත සංඤතෝ පාද සංඤතෝ වාචාය සංඤතෝ සංඤතුත්තමු අජ්ජත්තරතෝ සමාහිතෝ ඒකෝ සම්තිසුතෝ තමාහු භික්ඛුන් ඔය තවත් සංවර ගාතාවක් යෝ මුඛ සංඤතෝ භික්ඛු මිතභානි අනුද්දතෝ අත්ථං ධම්මං ච දීපේති මధుරං තස්ස භාසිතං ඔය තවත් සංවරයේ සඳහා ගාතාවක් ඔය ගාතා පහම භික්ෂු වර්ගයේ ධම්මපදයේ වහන්සේ කියා ඔකට සම්බන්ධ කරලා ගන්නට ඕන. ඇසෙන් සංවර වීම උතුම්. සක්ුණා සංවරෝ සාදු ඇසෙන් සංවර වීම උතුම්. සාදු සෝතේන සංවරෝ කණින් සංවර වීමත් උතුම්. ඝාණේසං ඝාණේන සංවරෝ සාදු නාසිකාවෙන් සංවර වීමත් සුදුසුයි උතුම්. සාදු ජීවහාය සංවරෝ දිවෙන් රස සංවර වීමත් උතුම්. කායන සංවරෝ සාදු කයින් සංවර වීමත් උතුම්. සාදු වාචා සංවරෝ වචනින් සංවර වීමත් උතුම්. මනසා සංවරෝ සාදු සිතින් සංවර වීමත් උතුම්. සාදු සම්බත් සංවරෝ <clears throat> මේ හැමතැනම සංවර වීම උතුම්. සම්බත් සංවතෝ භික්ඛු සබ්බ දුක්ඛා පමුච්චති. ඒ හැමතැනම සංවර වූ බෞද්ධයා දුකින් මිදෙනවා. හත්ත සංයතෝ පාද සංයතෝ වාචාය සංයතෝ සංයතුත්තමෝ අතින් සංවරයි පයින් සංවරයි වචනෙන් සංවරයි හැමතත් පැත්තෙම යම් කෙනෙක් සංවර නම් සම්බත්ත හත් සංයතෝ පාද සංයතෝ වාචා සංයතෝ සංයතුත්තමෝ අජ්ජත් රතු තමන්ගේ సంతාන ගැන ආධ්‍යාත්මික ගුණ ගැන ඇලීමෙන් වාසය කරනවා. සමාහිතෝ තන්පත් මනසින් වාසය කරනවා. ඒකෝ සන්තුසිතෝ තමාහු භික්ඛුන් ඒ භික්ෂුන් වහන්සේ නැත්නම් යෝගාවචරයා බෞද්ධයා තමාම තමන් සැනසෙනවා. යෝමුක සංයතෝ භික්ඛු යම් කෙනෙක් වචනෙන් සංවරයි. මිතභානී අනුද්දතු පමණට කතා කරනවා විසිරෙන වචන කියන්නේ අනුද්දතෝ කියන්නේ විසිරෙන වචන කියන්නේ නිකන් වාචාල වචන කියන්නේ එතකොට මధుරන්තස්ස භාෂිතං අත්තන් ධම්මං චදීපේති අර්ථයේ ධර්මයේ අපද්‍යාත්ම කියනවා එයාටගේ කතා බොහොම නිහිරි. ඔය විදිහට ධම්මපදේ තියෙනවා. දැන් ඒකට සාමාන්‍යයෙන් දිහි ජීවිතවලට අවශ්‍ය වෙන ශේඛයා ගැන කෙටියෙන් හඳුන්වලා බලමු. භික්ෂුන් වහන්සේලාට තේනවා පරිමණ්ඩලං නිවාසෙස්සාමීති සික්ඛාකරණීයා පරිමණ්ඩලං පාරුපිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සසංගතෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ ගමිස්සාමීති සික්ඛාකරණීයා සුපටිච්ඡන්නෝ අන්තර ඝරේ නිසීදිස්සාමීති සික්ඛාකරණීයා ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ ගමිස්සාමි ති සික්ඛා කරණීය ඔක්ඛිත චක්ඛු අන්තර ඝරේ නිසීදිස්සාමි ති සික්ඛා කරණීය න උක්ඛිත කායන්තර ඝරේ ගමිස්සාමි ති සික්ඛා කරණීය න උක්ඛිත කායන්තර ඝරේ නිසීදිස්සාමි ති සික්ඛා කරණීය ඔන්න 10ක් එනවා උතන භික්ෂූන් වහන්සේ අඳින්න ඕන ශරීරය වට වෙන හැටියට විවෘත නැතුව, කොන් එල්ලෙන්නේ නැතුව, කැල් තියන්නේ නැතුව, අලංකාර නැතුව අඳින්න ඕන භික්ෂුන් වහන්සේ. අඳින අඳිනකොට. ඉතින් ජීවිතේට එහෙම නෑ අලංකාරට අඳින්න වෙනවා. නමුත් ඒක සංවරය ඇඳීම එතන නියම. පරිමණ්ඩලන් පාරුපිස්සාමි. සිවුරු පොරවන කොට ඇඟ වැහෙන්ද පෙරවන්න ඕනේ. මුළු ඇඟම වැහෙන්න ඕනේ. රවුම් ඉල වැහෙන්න ඕනේ. පරිමණ්ඩලන් කියන්නේ ඒකයි. සිවුරු කොන් ඉස්සෙන්නේ පාත් වෙන්නේ නැතුව ආපසින් වටකොට අඳින්නට ඕනේ පෙරවන්නට ඕනේ සුපටිච්ඡන්නෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ ස්ථාණයෙන් බැහැර ස්ථාණයෙන් බැහැර ගම්මානෙට නගරයකට යනවා නම් සුපටිච්ඡන්නෝ මේ අත් දෙකේ මණික් කට්ටුවෙන් ඉහළ බෙල්ලෙන් බෙල්ලෙන් යට දෙපායේ මේ ඇස් රට තියෙන ඇස් රටෙන් මෙහෙම අඟල් හතරකින් උඩ වැහෙන්න ඕනේ ඒක සුපටිච්ඡන්නෝ. හොඳට පිළිසම් වෙලා කෙරුලා තියන්න ඕනේ. විවෘතව තියෙනවා නම් ආපත්‍ති. ඒක අසංවරය. ඊළඟට ගමිස්සාමි නිසීදිස්සාමි. ඒකට යන කොටත් ඒ සංවරය තියෙනවනේ. ස්ථානින් බහැර වාඩි වෙන කොටත් ඒ සංවරය ඇතුව වාඩි වෙන්න ඕනේ. ඊළඟට සුසංගතව අන්තර්ගතේ ගමිස්සාමි නිසීදිස්සාමි. ගමන් බියම යනකොට ස්ථානින් බහැර සංවරව යන්න ඕනේ. සුසංගිතෝ ඒ කියන්නේ දඟලන්නේ නැතුව, දුවන්නේ පලින් නැතුව, දුවන්නේ පයින් නැතුව, කලබල නැතුව සාන්තව යන්නට ඕන. ඒ වගේම වාඩිලා ඉන්නකොටත් එහෙමයි. ඔක්කිට චක්කුවන්තර ගපේ ගමේශාමි නිසීදිස්සාමි. භික්ෂුන් වහන්සේට ඒ ගණිතය කරන්න බෑ. භික්ෂුන් වහන්සේ ගමනක් යනකොට යටිහෙලාලු යැස් ඇතුව යන්නට ඕනේ. වාඩිලා ඉන්නකොටත් එහෙමයි. අන්තරාවක් කියන තැන බලන්න පුළුවන්. ඇහැරලා. අනිත් වෙලාවේ ගමයකට වඩා බලන්නේ. ඊළඟට <clears throat> න උක්කිට කායන්තර ගරේ ගමිස්සාමි නිසිද්දිස්සාමි වික්ෂුන් වහන්සේගේ ශූර තියනවානේ. දැන් ওই සමහර ගිහි පැරණි ගිහියත්තු යට ඇඳුමක් තියෙන උඩ ඇඳුමක් තියෙන උඩ ඇඳුම ටිකක් උස්සා ගන්නවා. ධනෙ දක්වා ආරක්ෂාව. නමුත් ඒක කැප නැහැ භික්ෂුවට හෝ. ඒකට ඒකෙන් කියන්නේ අසංවරකමක්. ඒකට වාඩිලෙන කොටත් එහෙම සිවුරු කොනක් උස්සගෙන ඉන්න තහනම්. ඊළඟට න උජ්ජහග්ගිකාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. අපසද්දවාන්තර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න කායපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. ද බාහුපචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. න සීසප්පචාලකං අතර ගරේ ගමිස්සාමි නිසීදිස්සාමි. උතන තියෙනවා 10ක්. භික්ෂුන් වහන්සේ නම් ගමනක් යනකොට න උජ්ජහග්ගිකාය. මහා හඳින් සිනා නොවිය යුතුයි. මහා හඬින් සිනාවීම අසංවරය. ඒකට කියනවා නම් අපේ සිංහල බසින් කොක් හඬලා hina වෙනවා කියලා නේද? කොක් හඬලා hina වෙනවා. ඒ hina වීමේ කොටස් තියෙනවා හයක්. ඉතින් උගන්ලා තියෙනවා වක්තුස්මින් හසනීයස්මින් නිහිතමත්තන්තු වර්තති. සිනා වෙන්න කාරණයක් තියෙනවා දෙතල විවෘත වුණා පමණක් ඇති. සද්ද නගන්න කියලා. ඊළඟට යන කොටක් වාඩිලා ඉන්න කොටක් මහා ආඩින් සිනා නොවිය යුතුයි. ඊළඟට සසංගුතු අප්පසද්දෝ අප්පසද්දෝ කියන්නේ කතාව. දැන් ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ගිහි පින්නතුනේ කරන්න බෑ. තමන්ගේ කතාව දොළොස් ශ්‍රීලක් ඇතුළත ඉන්න කෙනෙකුට අහුනට ඒ විදිහට කතා කිරීම ඇටේට වඩා සාධන ගන්න එපා කියනවා. අජින් කෑ ගහලා කියන්න එපා. 12 වෙනි කියන්නේ අඩි 18ක්නේ. ඒ අඩි 18ක් ඈත ඉන්න ගොනට මේ වචනේ තේරෙනවා. ඉන් එහාට සද්ද ඇහෙනවා තේරෙන්නේ ඒ මට්ටමට කතා කිරීම පුරුදු කරගන්න ඕනේ ස්ථානෙන් බැහැර. ඊළඟට න කාය ප්‍රචාලකම් බාහුව ප්‍රචාලකම් සීස ප්‍රචාලකම් කියවේ කය පද්දව පද්දව යන්නේ. යන්නත් වාඩිලා ඉන්නත් කැප නැහැ. සමහර පැද්ද පැද්ද ඉන්නවනේ මේ. ඊළඟට බාහුපචාලකම් අත් දෙක මේ පද්දවනවන යනකොට යනකොට වාඩිලා යනකොට අත් දෙක පද්දවන්න නැතුව තියෙන්න ඕන. දැන් සීසප්පචාලකම් විස හොල්ල හොල්ල යන්න හොඳ නැහැ. වාඩි වෙනකොට තිස හොල්ල හොල්ල ඉන්න හොඳ නැහැ. 31 කියලා හිතනවා. ඊළඟට තුන්වෙනි දශකය කියන්නේ නේ කම්බකතෝ අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි නේ වේට ඕගුන්තිතෝ අන්තරගමේ ගමිස් අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි න උක්කුටිකාය අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි උට්ටි කුක්කය අන්තරගරේ ගමිස්සාමි න පල්ලක්ඛිකාය අන්තරගරේ නිසීදිස්සාමි එතන තියෙනවා හයක් න කම්බකත්ව අන්තරගරේ ගමිස්සාමි නිසීදිස්සාමි කියන්නේ දැන් භික්ෂුන් වහන්සේටයි ඒක විශේෂිතින් ගිහි පින්දුතුන් දෙක සමහරුන්ට පුරුදු වෙලා තියෙනවා අත් දෙක මෙහෙම තියාගෙන යන් දෙන්න තැන් කැපෙන්නේ එතකොට වාඩිලා ඉන්න කොටත් දැද්දග මෙහෙම තියාගෙන ඉන්න කැප නැහැ. ස්ථානෙන් බැහැර. ස්ථානය ඇතුලේ නෙමෙයි. ස්ථානෙන් බැහැර ගමක නගරයක ගෙදරක. ඊළඟට න ඕගන්දිත සීසු. ඒ කියන්නේ ඉස වහගෙන ගිලන්කමක් තියෙනවනම් පුළුවන්. ගිලන්කමක් නැත්නම් ඉස වහගෙන ගමේ යන්න සුදුසු නෑ. ඉස වහගෙන ගමේ වාඩිලා ඉන්න සුදුසු නෑ. ඕගුන්ඩිතු. අර මේ මේ රටේත් ඇති සිංහල රටේ අර මුස්ලිම් අම්මලා වහගෙන යන්නේ ඒ වගේ. ඊළඟට <clears throat> නෑ උක්කුටිකා අන්තර ගරේ ගමිස්සාමි. උක්කුටික කියන්නේ ඇඟිලි යකින් අඩියේ තියෙනවා. විලිඹු උසගෙන ඇඟිලි අඩින් අඩියේ තියෙනවා. ඒක කැප නෑ. එන්නතම් විලුඹියෙන් පමණක් අඩියේ තියෙන ඇඟිලි පැත්ත උසගෙන. ඒ දෙකම කැප නෑ. දැන් පල්ලත්තිකාන්තර කරේ නිසීදිස්සාමි. අන්න ඒක කාටත් වැදගත් වෙනවා. දැන් පල්ලත්තිකා කියලා කියන්නේ ඒකට පැරණි වචනය කියන අකවාටු බැඳගෙන කියලා. අකවාටු කියලා කියන්නේ මොනවද? අත් දෙකෙන් මෙහෙම දනිස් දෙක වට කරගෙන වාඩි වීම. ඒක හත්ත පල්ලස්තික. දුෂ්ඨ පල්ලස්තික කියලා තියෙනවා. දැන් ඉන්දියාවේ දැනටත් තියෙනවා ඒ ස්ටේෂන් වල එහෙම වැඩ කරන මේ සේවකයෝ. එයාත් අන්න ආසන වල වාඩි වෙන්න කැපේ නෑනේ. රතු පටියක් තියෙන රතු පටියේ මෙහෙම ඇඟ වටේ දාගෙන දනිස් දෙක දාදගෙන ඉන්නවා. ආංශි පුටි වාඩිනවා වගේ. ඒක කැප නැහැ. ඒකට කියනවා පල්ලත්තිකා නිසින්න කියලා. ඒක කැප නැහැ. තව ඊළඟට හතරක් තියෙන එක භික්ෂූන් වහන්සේලට පමණයි අනිත් අයටත් ඉතින් සුදුසුයි. සක්කච්ඡම් පින්ඩපාතම් පටිග්ගිහිසා පත්‍යසඤ්ඤ පින්ඩපාතම් පටිග්ගිහිසාමි සම්ප්‍රා සමසූපකම් පින්ඩපාතම් පටිග්ගිහිසාමි සමතිත්තිකම් පින්ඩපාතම් පටිග්ගිහිසාමි කියලා හතරක් තියෙනවා භික්ෂූන් වහන්සේගේ ආහාර පිළිගැනීම ගැන. සක්කච්ඡම් පින්දපාතම් පටිඝේසාමි කියන්නේ ප්‍රතිවේක්ෂා කරමින් සකස් කොට පිළිගන්න ඕනේ. ඒ කියන්නේ බොහොම ගෞරවයෙන් දෑතින් පිළිගන්න ඕනේ. දැන් බුදුරජාන් වහන්සේ වුණත් පිළිපාති ගන්නකොට දෑතින් පිළිගන්නවා. කෝප්පය ගන්නකොට දෑතින් පිළිගන්නවා. ඒක සක්කච්ඡ ප්‍රතිග්‍රහණය. ඊළඟට පක්ක සංඤී පිළිපාතන් තමන් පාත්‍රේ නම්, පිඟාන නම්, කෝපේ නම් ඒක මේක වැටෙන්න පුළුවන් කියන සංඥාව හිතා තියාගෙන කොහොම සිහියෙන් අල්ලන්නට ඕනේ. මේ කාටවත් හොඳයි නේද? හඳක් කැල්ලුවක්, පිඟානක් කැල්ලුවක් වැටෙන්නේ නැතුව ගෞරවයෙන් අල්ලන්න ඕනේ. ඊළඟට සමසූපකම් ඒක භික්ෂුන් වහන්සේලාට විනී නීතියක් වෙන දැන් ඉස්සර කාලේ සූප කියලා ව්‍යංජනයක් තියෙන. සූප කියන්නේ දැන් මේ එළවලු වගේ නෙමෙයි. මුං ඇට වලින්, කඩල ඇට වලින්, එහෙම නැත්නම් මේ පරිප්පු වලින් මේ හදනවා මේ ඝන ආහාරයක්. දැන් ඕට්ස් හදන්නේ ඒ වගේ. ඒක බතයක කැමත ගන්නේ ඒවා සූප කියනවා. කොද්ද නෙමෙයි. මැල්ලුම නෙමෙයි. ඒක දැන් සාමාන්‍යයෙන් ඔය අපේ ලංකාවේ හදනවා දැනුත්. මේ උඳු වලින් හදනවා. ඒක මෙහෙම අතින් ගන්න පුළුවන්. එතකොට ඒක බතෙන් හතරෙන් පංගුවට ගන්න ඕනේ. බත් හැඳි දෙකයි නම් අරව හැඳි භාගයක්. බත් ඇඳි හතරයි නේ ඒක හැන්දක් ගන්න පුළුවන් සූප. ඒක සම සූපක. බතරෙන් බතෙන් හතරෙන් කොටස ගන්න ඕනේ. ඒක පෝෂ්‍ය පෝෂ්‍ය නිසා. ඈ? තලප වගේ තමයි. තලප වගේ තමයි. ඔය දැන් ඇට වර්ග බෙදලා ඇට වර්ග වලින් ඔක මේ මේ තාමත් අපේ ලංකාවේ තියෙන ඈත පළාත්වල මේ පිටිසර පළාත්වල තියෙනවා. ඒකට නම් මුං ඇට ආනම ඔය වගේ වචන කියනවා. මේ හොද්දක් නෙමෙයි ඒක. ඒක අනිත් ව්‍යංජනවලට වඩා ගන්න පුළුවන් බතින් හතරින් පංගුවට. අනිත් සීලම ව්‍යංජන ගන්න පුළුවන් බතින් හතරින් පංගුවටයි ඔක්කොම එකතු වුණොත්. අරක ඒ අනිත් ව්‍යංජනවලට වඩා වැඩියෙන් ගන්න පුළුවන්. ඊළඟට සම තිත්තිකම් පටිච්චේස. ඒ කියන්නේ භික්ෂුව මේ පාත්‍රය පිළිගන්නකොට ඕනනම් වැඩිපුර ගන්න ඕන නම් මුව පිටින් යට තියෙන්න ඕනේ. මූවිටින් උඩට මේ බත් වලක්වත් වුණොත් වරදි. දැන් අපි පාත්‍රයේ මූවිට තියනවානේ. ඒක නූලක් ඇද්දොත් ඒක ගෑවෙන්නේ නැතුව තියෙන්න ඕනේ. ඒක තමයි සමුතිත්තික. ඒ වැඩිපුර ගන්නවා නම් දැන් සමහර ස්වාමීන් වහන්සේලාට ගොඩාක් වන්දන්න පුළුවන් බුදුරජාණන් වහන්සේත් එහෙම වන්දලා තියෙනවා. පාත්‍රයේ පිරෙන්නම වන්දලා තියෙනවා. එහෙම ඉස්සර අපේ හාමුදුරින්දලා තියෙනවා. මුළු පාත්‍රයේම තියෙන කොටස වන්දන කරන් නිරෝගී. ඊළඟට තියෙනවා ඒ ආහාර ගැන තමයි දැන් ওই හතර ඉඳලා දිගට 30ක් තියෙන ආහාර ගැන. අනිත් ඒවා කාටත් සාධාරණයි. සක්කච්ඡම් පින්නපාතම් බුද්ධිස්සාමි. පත්තසඤ්ඤේ පින්නපාතම් බුද්ධිස්සාමි. සමසූපකම් පින්නපාතම් සපදානම් පින්නපාතම් බුද්ධිස්සාමි. සමසූපකම් පින්නපාතම් බුද්ධිස්සාමි. නතුපතෝ මද්දිත්වා පින්නපාතම් බුද්ධිස්සාමි. නබුඤ්ජමානෝ න සූපං වා ඕදනං වා අගිලානෝ අත්තනෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාමි නව සූපං වා ව්‍යඤ්ජනං වා ඕදනේන පටිච්ඡාදෙස්සාමි බියෝ කම්මිතං උපාදායාති ඊළඟට න උජ්ජාන සංඤේ පරේසම්පත්තං ඕලෝකෙස්සාමිති නාති මහන්තං කබලං කරිස්සාමිති පරිමණ්ඩලං ආරෝපං කරිස්සාමිති 10ක් උතන තියෙනවා ඒ කියන්නේ දැන් ආහාර ගන්නකොට භික්ෂුන් වහන්සේට දැන් අපි සිල් පිරිසාරේ ප්‍රත්‍යවේක්ෂා කළාම ගන්නට ඕනේ. ප්‍රත්‍යවේක්ෂා කළා ආහාර ගන්න. ඒක සක්කච්ඡම් පින්දුපාතම් බුඤ්ජිසා. පත්ත සංඤ්ඤය කියන්නේ හොඳට කල්පනාවෙන් වාදිනේ ප්‍රවේශයෙන් අල්ලගෙන ආහාර ගන්න ඕනේ. මේක සංවරය. ඊළඟට සපදානං. අන්න එක තැන. සපදානං. සපදානං කියන්නේ තමන්ගේ පැත්තේ ඉඳලා කොනින් කොනට ගන්න ඕනේ. එහෙන් මෙහෙන් ගන්න නැතුව. සපදානං. සමසූපකම් අර උඩින් කියවා වගේම ආහාර ගන්න කොට සූප වැඩි නම් ගානට ගන්න ඕනේ. සමසූපකම්. නේ සූපකතෝ ඕමද්දිත්වා. ඒ කියන්නේ මුදුරින් අනන්නතුව ගන්න ඕනේ. දැන් නිගානේ හරි පාත්‍රය හරි මුදුරින් යනොත් අසංවදයි. ඒක තියෙනවා හේතුවක්. දැන් අපි හිතමු යම්කිසි කෙනෙක් කුසගින්නේ ආවනේ. මුදුනේ හිටාලා තිබුණා නම් දෙන්න බෑනේ ඉඳුවනේ. කොනක ඉඳලා ගත්තනම් ඉතුරු ටික හරි දෙන්න පුළුවන් අපරිසුදු නෑනේ ඉඳුල් වෙලා නෑනේ අන්න ඒ වගේ අවස්ථා සලකාගෙන දැන් භික්ෂුන් වහන්සේලාටත් එහෙම වෙනවනේ දැන් සමහර ආගන්තුක නමක් ආවා මගේ පාත්‍රය දාන විතරයි තියෙන්නේ ඉතින් මම කොනක ඉඳලා වන්දලා තියුණා නම් අර ඉතුරු ටික හරි දෙන්න පුළුවන් ඒක ඉතින් පිනක් වෙනවා ඊළඟට නසූපංවා ඕදනංවා අගිලානෝ අත්නෝ අත්තා විඤ්ඤාපෙත්තා බුඤ්ජිස්සාමි දැන් භික්ෂුවට ඒක විශේෂයි. Tamange ලංකමක් නැත්නම් අර සූප කියන කොටසක් බත හෝ අනේ මට බත් බෙදන්න මට සූප බෙදන්න කියලා එල්ලන්න කැපෙන්නේ නැහැ. ඒ විලෝට ඒක අසංවරයි. එහෙනම් කොහොමද ඕන වුණොත් ඉල්ලන්නේ? දැන් මෙහෙම කියන්න පුළුවන්. දැන් තව කෙනෙක් ඉන්නවා නම් මේ ස්වාමීන් වහන්සේ මේ බත් බෙද. ඒතන මට ජීනවා. නැත්තම් මෙහෙම කියන්න පුළුවන්. බෙදන්න කියන්නට මේ දාන්නේ තියනවාද? මත තේනවාද? එතකොට මට ඕනේ කියලා කිව්වේ නෑ. කලාතුරකින් කලාතුරකින් කිව්වෙන දේ. ඊළඟ එක තමයි රහස. ස්නේ සූපම්ම අභ්‍යංජනම ඕදෙනින පටිච්චාදේශා බිහියෝ කම්මිතං උපාදායාත සික්ඛාකරණීය. සූපහරි දැන් ඔය මේ එළවලු මස් මාළු මොන හරි රසවත් දෙයක් හරි බෙදුවාම අය බෙදාගෙන යනවනේ රවමේ. Taman එක බස් යට හංගන. එතකොට අය බෙදෙනවනේ. අර වැඩියෙන් ගන්නවා. ඒක කැපෙන එක අසංවරයි. පුළුවන් පුළුවන් පුළුවන් ඒකට කියන්න පුළුවන් එහෙම කියනකොට පුළුවන් Taman ඉල්ලන්නයි කැප නැත්තේ ඒ නිසා අර සූප ව්‍යංජන ආදී බක්කට නොසංගවි යුත්තේ ඒක අසම්මරයක් කෑම ගැන අනිත් එක ඒකත් වඩා ආස්කමක්. ඒ කියන්නේ නැ උද්ධාන සංඤේ පරේ සම්පත්තං කැම ගන්නකොට විසුණු වාසලේ හරි දායකෝ හරි ආ මට ටිකයි බෙදලා තියෙන්නේ. අනිත් ඒවා ගොඩයි. කියලා මේ තරහ ඉතින් ඒ කියන්නේ මේ අමනාපයක් අසතුටින් බැලුවොත් ඒක අසංවරය. මට අසවල් දෙයලා මට දීලා නැහැ. අනිත් පැත්තට දීලා තියෙනවා. ඉතින් එහෙම හේතුවක් වැරදි. හැබැයි බලන්න පුළුවන් ක්‍රමයක් තියෙන කොහොමද? ඒ ළඟින් ඉන්න කෙනාට අඩුපාඩුවක් තියෙනවනේ. ඒක දැකලා බෙදවන්න බැලුවට කමන්නේ ඒක පිනක්. දැන් එයාට ඉල්ලන්නේ නැහැ. අපේ ළඟ ඉන්න එකනා බලනවා මොනවද අඩුපාඩු සාලා මේ මේ ධ්‍යාස බෙදන්න කියලා කියන්න පුළුවන්. ඒ බැලීම අක්ෂාසිතන් නෙමෙයිනේ. මෛත්‍රියෙන් කරුණාව. ඊළඟට නාති මහන්තං කබලං කරිස්සාමි. දැන් ඔය ඉස්සර ගුලි කරලනේ දාන ගන්න දැන් නම් ගුලි කරන්න බෑ දැන් තියෙන ආල. <laughs> අනිකාර මේ මේ සූප තියෙනවා නම් ගුලි කරන්න පුළුවන්. ඒතකොට ගුලි කරලා ගන්න එක නාති මහන්තං කටට හපන්න පුළුවන් ප්‍රමාණයට ඕන ගන්න. ඊට වඩා ලොකුට ගත්තොත් ඒ අසංවරයි. කට පිරෙනවා නේ හපන්න බැහැ. ඊළඟට පරිමණ්ඩලං ආලෝකං කරිස්සාමි. දැන් මේ පිටු හදනකොට දැන් කෙහෙල් ගෙඩිය වගේ දිගට හුරුව හදන්නේ නැතුව රවුමට හදන්න ඕනේ. සමහර දිගට කටේ තියන්න බලනවා මේකත් අකපයි. ඒක සුදුසු නෑ අසංවරයි. කෑම කියන්නේ. ඊළඟ 10ක් තියෙනවා න අනාථේ කබලේ මුඛද්වාරම් විවරිස්සාමි න බුඤ්ජමානෝ සබ්බං අත්තම් මුඛේ පක්ඛිපිස්සාමි න සකබලේන මුඛේන බ්‍යාහරිස්සාමි න පින්දුක්ඛේපකම් බුඤ්ජිස්සාමි න කබලාවච්ඡේදකම් බුඤ්ජිස්සාමි නවගණ්ඨකාරකම් බුඤ්ජිස්සාමි න සිතාකාරකම් බුඤ්ජිස්සාමි න ජීවානිච්ඡාරකම් බුඤ්ජිස්සාමි න චපුචපුකාරකම් බුඤ්ජිස්සාමි කරුණ 10ක් එතන තියෙනවා දැන් අනාහතේ කබලේ මුකද්දානම් විවරිස්සාමි කියන්නේ දැන් බත් පිළ හදා ගන්නවා කට ළඟට ගේන්න ඉස්සර කට අරිනවා. ඒක කැප නැහැ. ඒක අසංවරයි. කට ළඟට ගෙනල්ල ඕන දෙතල අරින්න. ඒක සිහියෙන් කරන්න ඕන දෙයක්. නැත්තම් බලන්නේ කෙනෙකුට අසංවරයි. අසංවරයි. <clears throat> ඒ නිසා දෙතොල් ළඟට බත් පිළ අරගෙන ඕනේ කට අරින්න. ඊළඟට නබුඤ්ජමානෝ සබ්බං අත්තා මුඛේ පස්සේ පක්ති පිස්සා. මේ කියන්නේ අනුභව කරද්දී ඇඟිල්ලක් හරි කට දාන තහන. ඇඟිල්ලක් හරි දෙතලෙන් ඇතුලට ගන්න තහන. එන්න අරගෙන අනිත් ඇඟිල්ලෙන් ඇතුල් කරන්න ඕනේ. එතකොට අත හෝ ඇඟිල්ලක් හෝ රට තුළට නොදෑ යුතුයි. මේ සකබලේනමු කියන ව්‍යාහාරිස්සාවේ කතේ බත් තියෙනවා නම් ආහාර තියෙනවා නම් මොනවා හරි කෑමක් කතේ තියෙනවා නම් කතා නොකරේසි. කතා කරනකොට අසංවදයි. ඒ වචනේ පැහැදිලි නෑ. එක්කෝ කතේ තින්දා වීසි වෙනවා. ඒ නිසා කතේ යමක් තියෙනවා නම් ගිලලවන කතා කරන්න. ඒකත් එක්ක සංවර වීම. නේ පින්දුක්ඛේපකම් බුඤ්ජිසාමි. අර ළමයි කඩලා කනවා වගේ මෙහෙම වීසි කර කර යෑම ගැනීම තහනම්. ඒක අසංවරයක්. හැබැයි ඉතින් දැන් සමහර විට ඒ වගේ ඒ පළතුරු කෑල්ලක් නැත්නම් කඩල වගේ දෙයක් එහෙම විසි කරාට ආපත්‍ය නෑ අර බත් ගැන මින් කියන්නේ බත් ඒකට ඉහිරෙනවනේ ඒකයි නේ කබලාවච්ඡේදකම් බුඤ්ඤි සමන තවත් එකක් දැන් බත් පිටක් හදාගෙන භාගයක් අරට ගන්නවා භාගයක් අතේ තියාගන්න ඒකත් අසංවරයි භාගයක් නෙමෙයි සම්පූර්ණයෙන් කරට ගන්න පුළුවන් ප්‍රමාණයට හදා ගන්න ඕනේ දැන් අවගන්ධ කාරකම් දැන් ඔය හිලව් වඳුරු කට ගත්තාම හක්ක පුරවා ගන්නවනේ. <laughs> එහෙම කැප නැහැ. හක්ක පුරවාගෙන තියාගන්න කැප නැහැ. Taman කට ගත්ත බත් ඉද වළඳලා අවසාන ඕනේ ඊළඟ පිටක් ගන්න. මොනවා හරි පළතුරුණත් එහෙමයි. ඊළඟට නෑ හත්ත නිද්දුනකම් ආහාර ගනිද්දි මේ අත ගසාදාන්න තහනම්. ඒ බත්තුළු එහෙම නැත්නම් වතුර බින්දු වීසි වෙනවා. ඒ නිසා අත ගසාදාන්න ප්‍රදුෂණයක අසංවරයක්. නෑ සිතාවකාරකම් බත්තුළු ඉහිරවන්න තහනම්. බත්තුලක්වත් ඉහිරෙන්නේ නැතුව ඕන ආහාර ගන්න. බත්තුල පමණන්නේ අනිකුත් කෑම જાති එළවලු මොනවා හරි ඉහිරෙන්නේ නැති වෙන්න ආහාර ගන්න ඕනේ. ඒක සංවරයක්. නෑ ජීවහානිච්චාරකම් සමහරු කැම ගන්නකොට කටහඬ දිව නිරනවා. ඒක කැප නැහැ. ඒක සුදුසු නෑ. ඒක බලන්නේ නිකමට අසංවරයි. නෑ චපු චපු කාරකන. සමහරු තලු ගහනවා. තලු ගැනීමත් අසංවරයි. දැන් ඉන්දියා රටේ හරියට ඒ නොදියුණු මිනිස්සු කැම ගන්නකොට බොහොම සද්ද වෙනවා. ඒගොල්ලෝ තලු මාරනවා. ඒක කැප නැහැ. එතන 10යි. තා තියෙනවා 6ක් ওই ආහාර ගැන. න සුරුසුරු කාරකම් බුඤ්ජිස්සාමි න හත්තනිල්ලේකං න පත්තනිල්ලේකං න ඔත්තනිල්ලේකං න සාමිසේන හත්තේන පාණීයතාලකං න සසිට්ඨකම් පත්ත දෝන ඔය හයක් තියෙනවා ඒ කියන්නේ මේ න සුරුසුරු කාරකම් කියන්නේ කිරි මෝරු මොනවා හරි දියර જાතියක් බොනකොට සුරුසුරු ගාලා වරනවනේ ඒක අසංවරයි සද්ද නොවෙන්න ඕනේ පානීය කරන්නේ තේ හරි කිරිතේ හරි මෝරුව හරි වෙනත් ඔය පළතුරු ඉසාරි එතකොට පානය කරන දෙයක් සුරුසුරු ගන්න සද්දෙන් නැතුව දැනදීම සංහාරයක් දැන් හත් නිල්ලේක ආහාර ගනිද්දි අත ලෙව කාන්න හොඳ නැහැ ඒක අසංහාරයක් දැන් පත් නිල්ලේක තමාට මේ තිඟාන හැන්ද පාත්‍රයේ ලෙව කෑව අසංවරයි දැන් ඔත්ත නිල්ලේක දෙතොලලිව ගන්නත් හොඳ නැහැ. දැන් සමහර දෙතොලේ තියෙන දේ දෙක විවරි කරලා ගන්නවනේ ඒක අසංවරයි. ඉතින් දෙතොලේ තියෙන නොකොමද ගන්න? තොල ටිකක් නමා ගන්න ඇතුළට. අන්න හරි. එතකොට හරි. තොල නමා ගන්න නිසා කේර දිවෙන් දෙවන්න සුදුසු නැහැ. ඒකට දැන් සමහරු මීත ඇනියෝ චතුමඳුරු වගේ જાති තියාගෙන දිවෙන් ගන්න කැප නැහැ. ඒක හැන්දින් හරි වෙන දෙයකින් කටේ ගා ගන්න ඕනේ. ඊළඟට නෑ සාමිසේන හත්තේන පාණීය තාලකම් ඒ කියන්නේ අපේ ඉඳුල් තියෙනවා නම් මොන හරි ඉඳුල් තියෙනවා නම් හැන්ද හරි කෝපය හරි භාජනයක් අල්ලන්න අසංවරයි ඒක ලිස්සල වැටෙනවා අනික තව කෙනෙකුට අල්ලන්න බැරි වෙනවා අතසෝ දෝවණය කළ ඇල්ලුවට කමක් නෑ ඊළඟට න සසිතගම් පතදෝන අන්තරඝරේ ඡන්දෙස්සාමි. ඒ කියන්නේ තමා භාජනයේ සෝදලා පේන තැනක ඉඳුල් නොදෑ යුතුයි. පේන තැනක ඉඳුල් දැමීම සුදුසුන එක අසංවරයි. ඒකාතකින් සතුන් වහනවනේ. ඒකාතකින් එතන දුගඳ වෙනවා. ඒකාතකින් දකින්නන්ට අප්‍රසන්නයි. නිසා ඒක අසංවරයයි. ඔන්න ඔය ටික ආහාර ගැන 30ක් ඔතන කියුණා. තව තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ කරුණු 16ක් උතන. ඒක ඉතින් එකක් දැනගෙන තියෙන්න වටිනවා. මෙහෙමයි 12 කියන එක නෙමෙයි වචන නීතිය. ඉරාවර වීම. ඉරාවර වීම. දැන් මේ අවුරලෝසු වෙලාවට වඩා ඉරේ ගමන් වෙනස්කම් ඇති වෙනවා. සමහර දවස්වල 12ට ඉස්සෙල්ලා ඉරාවර වෙනවා. සමහර දවස්වල 12 පහුලක් ඉරාවර වෙනවා. දැන් ඔන්න මේ කාලේ අපේ ලංකාවේ නම් 12 පහුවෙලා තමයි ඉර අවර වෙන්නේ. ඒකෝ ඉර පායන්නේ 6ත් පහුවෙලා වෙනාලි 25ක ගිහිලන්ද? මේ ලංකාවේ අපේ පැරණි වෙලාවෙන් බැලුවොත් අලුත් වෙලාවෙන් තින් 6මාර 6මාරල විනාඩි 25ක් පමා වෙනවා. එතකොට මේ විනාඩි 25 අයි ඊළඟට ඉර බහින වෙලාව බලන්න ඕනේ. ඉර නැගීමයි දැහීමයි අතරේ මැද්ද තමයි ඉර මුදුන් වෙන්නේ. දැන් සමහර දවස්වල අපි හිතමු ඉර උදා වෙනවා පැරණි වෙලාවෙන් 6:25ට කියලා. ඉර බහිනවා 6:18ට කියලා හිතමු. එතකොට විනාඩි 7කට කලින් බැස්සනේ. නේද? අර 25ක් වෙනකන් හිටියේ නෑනේ. 6:18 බැස්සා. එහෙනම් මේ විනාඩි 7 දෙකට බෙදන්න ඕනේ. විනාඩි 3මාරයි නේ. එතකොට දැන් 12යි 12යි 18යි 3මාරයි 21මාරයි. දවල් 12යි විනාඩි 21මාරකින් ඉර අවර වෙනවා. දැන් සමහර විට ඉර පාය ඉර පායන්නේ 6යි 25ට කියලා හිතෙන ඉර බහිනවා මේ පාත් වෙන 6යි 10ට. 6යි 10ට බහිනවා එහෙම තියෙනවා. එතකොට අර 25න් 15ක්ම ඉස්සර වෙනවානේ. 15 දෙකට බෙදන්න ඕනේ. පැය 6ට 6ට. එතකොට විනාඩි 7මාරයි. එතකොට 12යි ඊට පස්සේ මේ මේ උදා වුණේ මේ 6යි 25ටනේ. ඒකෙන් විනාඩි 7මාරක් අඩු කරන්න ඕනේ. එතකොට 12 විනාඩි 18මාරට ඉර අවර වෙනවා. අන්න එහෙම ඒ කාල මේ මොකක්ද ඒකට අවශ්‍යාලාව කියලා. ඒ ඉරේ උදාවියේම බැසීම අනුව තමයි ඉර මුදුන් වීම තෝරගන්නේ. නමුත් දැන් ඔර්ලෝසු පය ගණන් ගන්නා බැවින් ඒ ඔර්ලෝසු පය 12න් පස්සේ ගන්නතොත් මිනිස්සු දොස් කියනවනේ ආ විකාලේ ගත්තා කියලා. තමන් දන්නවා තා විකාලේ නැහැ. නමුත් අපි ප්‍රවේශම තියෙන්න ඕන 12න් ඉස්සරම අවසන් කරගන්න. එතකොට කාටවත් දොස් කියන්නත් බෑ තමාට සැක උපදින්නෙත් නෑ. දොළම් ඉස්සර අවසන් කරගෙන දත් සුද්ධ කරන්නත් ඕනේ. දත් සුද්ධ කරන්නේ දැන් භික්ෂුන් වහන්සේලාට තියෙන අය මේ <clears throat> දැන් කටේ තලයක් තරම් අර දත් අතරේ තිබිලා ගිලුනොත් දලයන් පස්සේ විකාලේ ආපත් වෙන විකාල භෝජන. නොදැන ගිලුනත් ආපත් වෙනවා. සාමාන්‍යයෙන් දැන දැන ගිලුනොත් වරද වෙනවා. දැන් මේ සිල් කිරිසට දැන දැන ගිලුනොත් ශික්ෂාපදේ කැඩෙනවා. ඉතින් ඒක නිසා දා ආහාර ගත්තන් පස්සේ දවල් විනාඩි කීපයක් ඇතුළත දත් සුද්ධ කරන්න ඕනේ. අකුරු ඉතින් මෙහෙමයි අකුරු මේ හැබැයි මෙහි අකුරු වල හාල් යට තියෙනවා. ඒක නේද? එනිසා උදේට නම් කමන්නේ. ඈ? පහළ නම් ආව කියනවා. ඔය සමහර වෙලේ සමහර ඒවා තියෙනවා. දැන් අපි උදේ මට ලැබිච්ච අකුරු කෑලි හාල්. එහෙනම් ඉතින් ඒක ඒ තෝරලාවනේ ගන්න කවුද හදන්නේ කියලා. සමහර ආදාන ඇති. හ්ම් ලංකාවේවනේ. සමහර විට බර වැඩි වෙන්න හරි ඒකවල ප්‍රමාණය අදා ගන්න හරි දානවා. නිකන් සුනුසල් වගේ තිබුණා. හ්ම් ඊළඟට දැන් ඔන්න ධර්ම දේශනා ගැන සංවදකම් ඒකත් වැදගත්. කිරි කිව්වා. කිරි කියන්නේ තින් ආහාරයක් නේ. කිරි ආහාරයක්. සුදුසු නෑ සුදුසු නෑ. ඒකෙත් තියෙනනේ කිරි මිශ්‍ර නෙමෙයි. හ්ම්. කෙලීම කෙලීම ඖෂධියක් නෙමෙයිනේ. <laughs> දැන් චොකලට් තියනවා නම් නැත්නම් ඒ වගේ කිරි මිශ්‍ර තියනවා නම් ඉතින් ආහා ධාන්‍ය උනත් එහෙම ධාන්‍ය දැන් ඒ ඒවා ධාන්‍ය මිශ්‍රණේ තියෙනවනේ ඒ මොල්ට් මිලිටනේ ධාන්‍ය තියෙනවා ඔව් කිරි තියෙනවා කිරි තියෙනවා ලෙඩ වුණා කියලා ඒක බෙහෙතක් නෙමෙයිනේ ඒකට අවසර නැහැ ඒකට වෙනම තියෙනවා දැන් බුද්ධ කාලේ ඔය සාර්ධිකාබාධ කියලා තිබුණා අසනීපකම මොකද දැන් වස්සානිරුතේ දෙමාසයක් දිගට වැහැලා වස්සානිරුතේ අගමාස දෙක පායනවා. මේ වගේ තදව පැවිල්ල එනවා ඉන්දියාවේ. එතකොට සරත් ඍතුවට හැදෙන රෝගයක් භික්ෂූන්ට තියෙනවා. භික්ෂුණනේ භික්ෂුන්ට තම බලපාන්නේකමද ගිහි පින්නතුන් රැයට කැම ගන්නවානේ. භික්ෂූන්ට බලපානවා ගෑස්ට්‍රික් වගේ එකක්. එතකොට බුදුරජාන් වහන්සේක නිමිත්තෙන් නියම කළා පංච දේශජ්ජේ. ගිතෙල්, වෙඬරු, උක්ෂාකුරු, මීපැණි, තලතෙල්. ඔය කරුණු පහ. වර්ණ පංචදේශය. ඒක ආහාර නොවේ. නමුත් ආහාරයෙන් කෙරෙන කටයුත්ත ඒකෙන් කෙරෙනවා. චතුමදුරු පුළුවන්. චතුමදුරු පුළුවන්. චතුමදුරු කිව්වම එක එක තාලෙත් හදන චතුමදුරු තියෙනවා. අර ඔය කියන අවශ්‍යතුලෙන් හැදුවොත් හරි. ඔය ගිතෙල් වෙන්තු උක්ෂකුරු මීපැණි. ඒක චතුමදුරු. ඉතින් ඒ විදිහට ගත්තනම් අර අර රෝගේ යටපත් වෙන ආහාර ආහාර නැති රෝගයක් මේක ગેස්ට්‍රික් හැදෙන්නේ ආහාර මදි නිසා ගින්න වැඩි. <laughs> චීස් ගැනත් අපි සොයලා බැලුවා හොඳට දන්න කෙනෙකුගෙන් චීස් නිෂ්පාදනයේ තනිකර කීරි ඒකට මිශ්‍රලා දෙන ලුණු විතරයි. කෙල් මිශ්‍ර ඈ වෙනද කමන්නේ. වෙනද කියන්නේ බටරනේ. ඒක පංච බේස් රජිතයි. චීස් චීස් කැපනේ ඒක ආහාරය. තායිලන්තෙත් දෙනවාද අපි දවසක් අපි තායිලන්තේ එයාපෝට් එකේ ගොඩාක් වෙලා ඉන්නකොට මේ යාලංකා මැනේජර් ඇවිල්ලා ස්වාමීන් වහන්සේට චීස් ටිකක් දෙන්නද? මං කව අපි චීස් පුරුණා මෙහා උඹට රන් දෙනවා මං කව ඒ හැත්තෙන් කමන්නේ අපිට වාසිය අපිට කෝපි ටිකක් දෙන්න කිව්වා එහෙම තියෙනවා ඒ සමහර ඇතෝක අකපය නැතේ කියලා හිතෙනවා ඒ නිසා අපි සොයලා බැලුවා සොයලා බැලුවාම නිෂ්පාදනය කරන්නේ තනිකර කිරි ප්‍රෙස් කරලා කිරි මඳෝලා කිරි අර පිටි කරලා අර සංයෝග කරලා මේ ප්‍රෙස් කරන තද කරන එතකොට ඒ කෙලිම ආහාරයනේ පංච ගෝරසටයි තියෙන ගෝරස පංච ගෝරසයි තියෙන්නේ. තව කියලා ගන්න ගියේ දැන් කාලේ නම් ගත වුණාද භවනාට ඒ ගත වෙනවා ඊළඟට තියෙනවා ධර්ම දේශනා සම්බන්ධ සිකපද 16ක් න චත්තපානිස්ස න දණ්ඩපානිස්ස න සත්තපානිස්ස න ආවුද පානිස්ස කියලා එතන හතරක් තියෙනවා යම් කෙනෙකුගේ අතේ කොඩයක් ඉහළගෙන ඉන්නවා කොඩේ බානකම් බණ කියන්න බෑ ලෙඩක් නැති කෙනෙකුට කරක් තියෙනවා නම් පුළුවන් නේ දණ්ඩ පානිස්ස ඉන්දියාවේ තියෙන අර හතර දියන් දණ්ඩක් පාවිච්චි කිරීමක් ඒක ලෙඩකට එහෙම නෙමෙයි ඒක ඒගොල්ලෝගේ වංශයේ දෙයක් ඒක අතේ තියෙනවා නම් බණ කියන්න බෑ ඒක පැත්තකින් කියවන්න ඕනේ සක්තපානිස්ස ඒ කියන්නේ කඩු කිනිසි එතකොට කපන කොටනාවද තියෙනවනේ මිනි යුද්ධාවුද ඒවා අතේ තියෙනවා නම් බණ කියන්න බෑ දැන් ආයුධ පානිස්ස ඒ කියන්නේ විදින දුනු ඊතල දැන් අද කාලේ දුන්න වෙනුවට ඉතින් අර තියෙනවනේ මේවා තුවක්කු වර්ග ඒවා අතේ තියෙනවනම් බණ කියන්න බෑ කරේ ළඟ හිටියට ප්‍රශ්නයක් නෑ ඒ නැත්තම් පැත්තකින් තියවන්න ඕන බණ කියන්නේ ධර්ම ගරුත්වය සඳහා ඊළඟට න පාදුකාරූල්ලස්ස න උපාහනාරූල්ලස්ස න යානගතස්ස න සයනගතස්ස න පල්ලත්තිකා නිසින්නස්ස න වේත්ත සීසස්ස න ඕගුණ්ඨිත සීසස්ස කොහොම තියෙනවා තව එතන ගොඩක් එතන තියෙනවා 12ක් එතන තියෙනවා දැන් පාදුකාරූල්ලස්ස කියන්නේ ඔය මුස්ලිම් ජාතිකෝ පාවිච්චි කරන මේ මේ සෙරෙප් වර්ගයක් අර ලියෝ වලින් හදාපු ඒවා තමයි පාදුක කියලා කියන්නේ. දැන් අපිත් පාවිච්චි කරන්නේ සෙරෙප්පු. ඒ කියන්නේ කුඩු කුඩ වැහෙන්නේ යටට පාවිච්චි කරන්නේ ඒවා පාදුක. ඒවා කෙනෙක් දරාගෙන ඉන්නවා ගිලංකමක් නැහැ. එතෙන් ඒවා ගලවන්න ඕන වන කියන්නේ. දැන් උපාහනාරූලස කියන්නේ සපත්තු. උඩ පය උඩ පැත්තට පැහැනේව අඟලන ඒවා සපත්තු. ඒවා දරාගෙන ඉන්නවා නම් ගන්න නිකේම සුදුසු නෑ ගලවන්න කියන්නේ. ඉතින් අපි නිර්ගම ගුරු විද්‍යාලයේ භාවනා පන්තියක් කරන කාලේ 77 අවුරුද්දේ ගොඩාක් බණහන් දෙක්කාසුන ගුරුවරුම එදින 100කට වැඩි. ඉතින් මම ඉතින් වටපිට බැලුවේ නෑ මගේ ආසනයේ මම වාඩිලා මට සද්ද ඇහෙනවා මේ පාවහන් වල සද්ද අර දිම ඇතිල් එනවා. මං ඉතින් කිව්වා මේ මට නම් අද බණ කියන්න අකපාය එකිනෙක හරි පාවාන් ගලවන්න කියලා. පස්සේ ඔක්කොම ගැලෙව්වා. ඉතින් කාරණේ දන්නේ නැහැ නේද? ඇයි මේ සිමෙන්ති පොළවේ අදී තියා ගන්න බෑ පාවන්න නැතුව මම ඉතින් කෝරලා දුන්නා ඊට පස්සේ දන්නේ නැති නිසා මේගොල්ලෝ දන්නේ නැහනේ. ඊළඟට න යානගතස්ස දැන් ඔන්න තමන් බිම ඉන්නවා කෙනෙක් යානාවක ඉන්නවා යානාගෙන ඉස්සර තුන සිවිකා ඒ වගේ දාද කාලනත් දැන් කෙනෙක් වානා වාඩිලා ඉන්නවා තමන් බිම ඉන්නවා දේශකයා කවුරු හරි කිහියෝ පැවිදි හෝ ඒකට බිම දෙගෙන යානාව ඉන්න කෙනෙකුට බණ කීම කැපෙන්නේ නැහැ සායනගතස්ස දේශකයන් වහන්සේ වාඩි වෙලා හරි හිටගෙන හරි ඉන්නවා අහන එක න නිදාගෙන ඉන්නවා දිගාවිලා ඒක බණ කියන්නේ කැපෙන්නේ නැහැ පල්ලක්කිකා නිසින්නස්සේ ඒ කියන්නේ අර මං කියන්නේ මෙහෙම අකුවාට බැඳගෙන ඉන්නවා නම් කෙනෙක් එයාට බන කියන්න බෑ. එයාත්ගෙන් ඒක අස් කරන්න ඕන නැත්නම් නිසැරට වාඩි කරවා ගන්න ඕන. ඒ කොහොමද කරන්නේ? පල්ලත් එකා කියන්නේ. ඒ කියන්නේ දැන් මේ සමහරු අර වාඩි වෙන්න බැරි ඇත්තෝ මෙහෙම තියා ගන්නවානේ අත් දෙක. <laughs> අන්න අර මේ ඉන්නවා. <laughs> ඒකෙන් ඒකට කියන අතින් අක්වාට බැඳ ගැනීම කියලා. අතින් හත් පල්ලත්තිකා. දැන් ඒ හැර තවර මගේ දුෂ්ට පල්ලත්තිකා කියලා මේ රෙදිපටිනුත් කොහොම බැඳ ගන්නවා. ඒ දෙකම කැප නැහැ. ඒක තේනවා නම් ඒක නිසැරට වාඩි කරවා ගන්න ඕනේ. දැන් වේතිත සීසස් සමහර ජටා බැඳගෙන ඉන්නවනේ අර අර සික් ජාතිකයෝ වගේ ජටාව තියෙනවනම් බෑ. ඈ එහෙම තියෙනවා ඉතින් ඒක බනහන වෙලා නෙමෙයිනේ. ආ එන අදින් පස්සේ අදින් පස්සේ කරන්නේ ඒක තමයි නොදන්නකම නිතින් කලින් කියලා දීලා නැහැනේ ඒකත් එක අසංවරකම නේ ධර්ම අගෞරවය කියනවා ඊළඟට නැස් ඕගොල්ලෝ ශේෂාසාර මුස්ලිම් අම්මලාගේ වහගෙන ඉන්න එක ගිලංකමක් කියනවා නම් වරදන්නේ ගිලංකමක් නැතුව ඊළඟට නේ චමානිසීදිත්ත ආසන නිසින්නස්ස දේශකයා බිම වාඩිලා ඉන්නවා අහනේ කියලා උඩ උටුවක ආසනයක ඉන්නේ කපන්නේ දැන් නීච ආසන නිසින්දිත්ත උච්ච ආසන නිසින්නස දේශකයා පහත් මිති ආසනයේ ඉන්නවා අහනේ කියන උස ආසනයේ කියන ඒක කැපෙන්නේ දැන් පිටිනුස් කිතෝ නිසින්නස දේශකයා හිටගෙන ඉන්නවා අහනේ කියන වාඩිලා ඉන්නේ ඒක කැපෙන්නේ අර ඉස්සර බෝධිසත්ව කතාවකුත් තියෙන එක කියලා දෙන්න දෙවුණා. ඊළඟට නෑ පච්චතෝ ගච්ඡන්තෝ පුරතෝ ගච්ඡන්තස්ස. දේශකයා පස්සෙන් යනවා. ඉස්සරන් යන එකනට බණ කියන්න බෑ. න උපතේන ගච්ඡන්තෝ පතේන ගච්ඡන්තස්ස. දේශකයා මේ කුඩා පාරෙන් යනවා. අනිත් එක නම් හොඳ පාරෙන් යනවා. එන්නම් දේශනා කරන්න බෑ. හ්ම්. ඒකට මම කියන්නේ ගියාර කතා වස්තුව ඒකත් මේ කුඩා දරුවන් දුනත් කියලා දෙන්නවත් නෑ ඒක. අපේ බෝධිසත්වයන් වහන්සේ බොහෝම මේ දුප්පත් කෙනෙක් වෙ ඉපදලා තිබුණ එක ආත්ම භාවයක රටේ සමදිව. ඉතින් තමන්ගේ බිරිඳට මේ දරුවෙකු ලැබෙන් දෙන්නේ කාලේ අඹ කණ්ඩ ආසාවක් ඇති වුණා. ඉතින් අඹ නෑ අවහරේ කාලේ. පස්සේ ඉතින් මේ බිරිඳ කිව්වා අනේ කොහොම හරි මට අඹ ගෙඩියක් හොයලා දෙන්න රජුගංග වර නම් ඕක ඇතිමයි කිව්වා. ඉතින් මේ මිනිස්සයා ඉතින් හැන්දෑවේ දැන් උදේ ගියොත් එහෙම මේ අහුවෙනවනේ. හැන්දෑවේ ගියා කවුරුත් කාටවත් නොපෙන්න රජ උයනට. මේ බෝධිසත්වයෝ. ඉතින්ලා ඉතින් අමාරුවෙන් අම ගහකට නැංගා. උදේ පාන්දර වෙනකම් බැරි වුණා. ඒක ඒක තැන්වල අතක ගාලින් ඇහැඳ පේන්නේ නෑ. ඉතින් මේ සංසාරේ ස්වභාවය. අර හිත සතුටු කරන්න ඉතින් කොහොම හරි මහන්සි ගත්තා. එළියෙන් සම්නිද්දක් නැහැ. ඉතින් අතු ආසේ මේ අතක ගා හිටියා. <laughs> එතකොට උදේ පාන්දර බ්‍රහ්ම මුහූර්තයේට සජ්ජිරුවයි අග්‍ර පුරোহিතය ආවා මේ গুপ্ত විද්‍යාවක් රජුරන් ඩුගන්නන්න. අප්‍රසිද්ධව කියලා දෙන්නේ. හරියටම ගමවල වාඩි වුණා. දැන් මේ බෝසතුන් වහන්සේත් ඉහළ ඉන්නවා. හැබැයි උන්වහන්සේ හරියම බුද්ධිමන්තයි. ඒ ජීවිතයේ අධ්‍යාපනය ලැබලා නැහැ. හැම සසර ගේන ඥාණය තියෙනවනේ. ප්‍රඥාව තියෙනවා. ඉතින් බැලුවාම පූජිතයා මෙතිආසනයක රජුරු උස්සාසනයක. පස්සේ මේක දැන් නොකිය හිටියොත් ඒකත් පාපයක්. <laughs> කියන්නේ ගින් ගාදියේ බැස්සොත් වරදක් වෙනවා. ඒක නිසා දැන් මොකද කෙරේ? මෙම හරහට තිබුණු අත්තක කෙලවරට ගියා. කෙලවරට ගිහිල්ලා පණින්න පුළුවන් ප්‍රමාණය සැලකලා අඹ ආත්තේ එල්ලිලා පැන්න. පණින ගමන්ම කාරණේ කිව්වා. සබ්බ මිදන් තමරිගතන් කිව්වා. අපි ඔක්කොම වැරදි කරුවෝ කිව්වා. මොකද ඉතල තමන්ගේ වැරද්ද කිව්වා. මම මගේ බිරිඳගේ බලවත් ඇවිතිල්ලෙට මේ අඹහොරකම් කරන්නා. ඒක මං කළ වරද. මම ඒ පිළිගන්නවා. මේ පූජිතයා දැනුමුතු කෙනෙක්. ඒ මිනිස්සු ඔක්කොම දැනගෙන තමන් ගුරුවරයෙක් හැටියට මේ වෙලාවේ පෙනී ඉඳලා ගෝලයා උසාසනික වාඩි කරන උගන්වනවා. ඒක වැරදි. එතකොට ඉගෙන ගන්න රාජ්‍යරුවෝ දැන් මේලා ගෝලයෙක්නේ. ආචාර්ය කෙනෙකුගේ ගෝලයෙක්. එතකොට රජ්ජුරෝසේ ඉඳගෙන වාඩි වීම ඉඳගෙන මේ ශිල්පය ගැනීම වැරදි. තුන් දෙනා වැරදි කරුවෝ කිව්වා. පස්සේ පුරෝහිතයාගෙන් කලබල වුණා. එයාට මේ මදිකම දැන් එයානේ උපදේශකයා. යාම අයියා මම වැරදි වෙන්නේ ඇයි? තමුන්නාස වැරදි. තමුන්නාස මේ දැන් ගුරුවරයෙක්. දැන් රජුරවන්ට උගන්වන්න ආපු එක්කෙනා තමන් මිත්‍යාසනික වාඩිලා ඉන්නේ. ඒතකොට මම රජුරවන් යටට ජීවත් වෙනවානේ. ජීවත් වීම වෙනයි. ධර්මයේ ශාස්ත්‍රයේ ශිල්පය වෙනයි. දැන් ශිල්පය දෙනකොට දෙන්න ඕන තමන් උසාසනයක වාඩිලා දෙන්න ඕන. පස්සේ රජුරෝ නිහඬ වෙදගෙන තේරුම් ගත්තා. තේරුම් අරගෙන කිව්වා මෙයා වැරදි කාර්යයක් මට කිව්වනම් මම ඕක ඉන්නේ නැහැ නම. <laughs> අර කියලා දෙන්න බෑ ඉස්සරේ. <laughs> කියලා ඒ මිනිස්සයා තනතරෙන් අස් කරා. පස්සේ මොකද කියන්නේ බෝධිසත්වෝ පූජිතකමට තියාගන්න. <laughs> ඇයි මේ දුප්පත් වුණත් මනුස්සයා කොච්චර ඥානවන්තද මේ වෙලාවට කියලා. අර එතනක් තියෙන අබුද්ධෝත්පාද කාලයක පවා අර ධර්මගරුත්වයේ තියෙනු නේද? දේශකයන් වහන්සේට ගරුත්වයේ තියෙනු. දැන් අර අහලා තියෙනවද සාමාවතය ඇතුළු පිරිස මේ 500ක් දෙනා බණහාපු පිළිවෙත ඒ කියන්නේ Tamanda මල් ගේන සේවිකාව කුජ්ජුත්තරා. කුජ්ජුත්තරා මල් ශාලාවට ගිහිල්ලා මල් ගෙනාවා. හැමදාම ගේනවා එතුමි මල්. එදා එනකොට මල් දෙගුණයක් ගෙනාවා. ඉතින් එහා මොකද අද රාජ්‍යර වැඩිින් සල්ලි දුන්නාද? නෑ නෑ හැමදාම දෙන්නේ කහවණු 8ක්. මම හැමදාම කහවණු 4ක් අතේ තියන 4කටයි ගේන්නේ. ඉතින් අද මොකද 8කට ගෙනාවේ? අද මං වංචා නොකරන ධර්මයක් අහගත්තා. මොකද්ද මොකද්ද? මේ විදිහට සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයක් ඇසුවා. මං අදින් පස්සේ කවදාකවත් පන්සිල් කඩන්නේ. එතකොට මිත්‍මේ සෝවාන් වෙලා. නිකම්ම නෙමේ සිව්පිලිසිඹියා ඥානලාභියෝ සෝවාන් වෙලා. පස්සේ ඉතින් සාමාන්‍ය ඇතුළු පිරිස බොහොම පුණ්‍යවන්තයි නෙත්ෝ කිව්වා අනේ මේ මෑණියනේ අපට කියලා දෙන්න මොකක් දේබන් අපට යන්න අවසර නැහැ නෝයි. වනහන්නේ. එහෙමනම් මේ බණ කියන්නේ මම වාගේ කෙනෙකුට මෙහෙමනම් බෑ. මං හොඳට නාවන්න ඕන, සුදු අන්දවන්න ඕන, උස් ආසනයක සලසලා මා වාඩි කරවන්න ඕගොල්ලෝ මිටි ආසනින්න ඕන. ආ හොඳයි කිව්වා. පස්සේ ඉතින් ඉක්මනින්ම ආසනයක් හදවලා මේ කුජුත්තරා උස හොඳ පැනින් නාවලා සුදු අන්දවලා අර උස් ආසනේ වාඩි කරවලා දිසවර ඔක්කොම බිම වාඩි වුණා. මාලිගා බිම. ඉතින් බණ කිව්වා. බණ කියනකොට ඉතින් ඒ බණ අහගෙන ඒ 500ම සෝවන් වුණානේ. උජිතරා අර බලන්න ධර්මයේ දන්නේ කෙනානේ 16. gedara වැඩ කරන 16 ධර්මගරුත්වයෙන් ධර්මයට සැලකුවේ ඇති. කොහොම තියෙනවා. <clears throat> ඊළඟට දැන් ඔතන කියන ධර්මදේශනා ගැන සංවර සීල 16ක් කියවුණා. තව අගවර තියෙනවා තව කරුණු තුනක් එකක් ඇවතුම් පැවතුම් ගැනයි. <clears throat> ඒකනේ න හරිතේ අගිලාන උච්චාරං වා පස්සාවං වා කරිස්සාමි. ඒක භික්ෂුන් වහන්සේලාට විශේෂයි. ඉතින් බෞද්ධ පිරිසුන්නත් වටිනවා. දැන් හරිත කියනවනේ හරිත කියන්නේ තනකොළ, ගස් පැල ඇති. ඒවට මල මූත්‍ර දැමීම සුදුසු නෑ. ඒක සතුන් ඉන්නවනේ. ඒ සතුන්ට හානි නිසා. ඊළඟට නැකිතෝ අගිලාන උච්චාරං වා පස්සාවං වා කේලං වා කරිස්සාමි. එතකොට හිතගෙන නෑ හිතගෙන මේ හිතගෙන මේ කැසිකිලි වැසිකිලි යාම සුදුසු නෑ ඊළඟට මේ හරිත වර්ගවල මල මූත්‍ර කෙල නොදැමිය යුතුයි ඊළාටන උදේකේ ආගිලාන උච්චාරංවා පස්සාවංවා කේලංවා පරිසා වතුරේ පරිභෝගයට සුදුසු වතුරේ පරිභෝග කළා හෝ නොකළා හෝ පරිභෝගයට සුදුසු වතුරේ දැන් මෝදු වතුරේ නෙමෙයි පරිභෝගයට ගන්න සුදුසුයි කියන වතුරක ඔය මේ මල මුත්‍ර කෙල ආදී නොදැමිය යුතුයි වචින් ඒ ඇවතුම් පැවතුම්. කොම කියනවා ඇවතුම් පැවතුම් පිළිබඳ සේකියා 29යි ආහාර පාන ගැන පොදේ 30යි ඒ ඔක්කොම 59යි ධර්ම දේශනා ගැන 16යි 75ක් වෙනවා 75යි නේ ඒක තමයි පංච සත්‍යදි සේකිය දැන් ඔපෙකින් කියවන ඇත්තට අපේ පැරණි බෞද්ධයෝ හුඟක් අනුගමනය කරනවානේ. අපිට ඉස්සර කුඩා කාලේ කියලා දෙනවා මෙහෙමයි, අනන්නේ මෙහෙමයි කෑම ගන්නෙ කියලා දෙනවා. ඒවා අපේ බුදුරජාණන් වහන්සේගේ උපදේශ අපේ බෞද්ධයන් අතර තියෙන්නේ. සමහර දේවල් තින් අමතක වෙනවා. නමුත් ඒව අනුගමනය කරනවා නම් ලොකු සංවරයක්. සංවරයක්. කන්න ඕනේ. <laughs> හ්ම් හ්ම්. ඔව් ඔව්. ආ සතුන් වාගේ. කොහෙද දැන් අර එකට කනවා. හා හා හා. තියෙනවනේ. හ්ම්. ඒක තාත්තේ දන්නවද? ඒ කියන්නේ දැන් ඔය එංගලන්තෙන් ලාපු කාණ්ඩෙනේ. එංගලන්තෙට අපේ බෞද්ධ ආభాසය ලැබුණානේ. ඒක තමයි ඒගොල්ලෝගේ නීතිය පවා අපේ විනය නීතිය අනුව කරලා තියෙන්නේ. එහෙන් ආපු අයනේ. ඒ නිසා හුඟක් දුරට අනුගමනය කරන ශිෂ්ටාචාරය. ඒවට කියනවා අර සාරුප්‍ය කියලා. සාරු කියන්නේ සුදුසුකම්. <clears throat> සුදුසුකම්. දැන් එතකොට අනික් කාණේ තමයි දැන් අර මුලින් ගාථාවලින් කියවුණානේ දැන් අපි ප්‍රතිපත්ති පුරණ කාලය තුල විශේෂයෙන් ඇස සංවරේ, කන සංවරේ, නාසිකාව සංවරේ, දිව සංවරේ, කාය සංවරේ, වචනේ සංවරේ, හිත සංවරේ ඉතා අවශ්‍ය වෙනවා. ඒ සඳහා අපට අවශ්‍ය වෙන්නේ දැන් මේ කීප සංවරවලටත් අවශ්‍ය වෙන්නේ සතිය. සතිය. මේක සතියෙන් තමයි සංවරය පුරුදු කරන්න පුළුවන්. සතියේ නැත්නම් සංවරය පිහිටන්නේ නැහැ. සංවරය කැඩෙනවා. ඒ නිසා ඉන්ද්‍රිය සංවරය කියන එක මේ සතියෙන් කළ යුතු දෙයක් බව විසුදු මාර්ගෙත් උගන්වනවා. ශික්ෂාපද රැකීම ශ්‍රද්ධාවෙන්. ඒ වගේම දොරටු ඉන්ද්‍රියන් සංවර කර ගැනීම සිහියෙන්. ආජීවයේ සංවර කර ගැනීම වීරියෙන්. සිව්පසය ගැන නුවණින් කටයුතු කිරීම ප්‍රඥාවෙන් ප්‍රත්‍යක්ෂාව කිරීම ප්‍රඥාවෙන් ඔය තියෙන සද්ධා සාධන සති සාධන විරිය සාධන ප්‍රඥා සාධන කියලා සතර සංවර සීලය ශික්ෂාපද රැකෙන්නේ ශ්‍රද්ධාව නිසා බුදුරජාණන් වහන්සේ කෙරෙහි ගෞරවයෙන් ඊළඟට ඉන්ද්‍රියන් සංවර කරගන්න සිහියෙන් සිහිය නැත්නම් ඉදurang සංවර වෙන්නේ නැහැ එතකොට දැහැමි ආජීවයක් කරන්න පුළුවන් වීර්යය පිරි නැත්නම් ධාර්මික පැත්ත හිතන්නේ අනික ගන්න ආහාර පාන සිව්පසය නුවණින් කරන්න ඕන ඒක තමයි ප්‍රත්‍යසන්නිත සීලය. ඒකට ඥානෙ ප්‍රධානයි. ප්‍රඥාව. දැන් අපි දාන ගණවට ආහාර ප්‍රත්‍යක්ෂා කරන්නේ. ආහාර දැන් චීවර හරි ඇඳුම් හරි ඊළඟට වාඩින මේ ආසන ආදි දේවල් ඊළඟට ආහාර මේ ඊළම්පස ජාති. එහා මේකක්ම ප්‍රත්‍යවේක්ෂාවෙන් ගන්නට ඕනේ. අපි ඉතින් හුඟක් දුරට ඒවා මේ පුරුදු කරලා තියෙන බොහොම ගැඹුරට. ඉතින් ඒක දැන් කියන්න කිව්වොත් බය වෙනවා. <laughs> වෙලා. ඕ. නෑ නෑ එහෙම නෙමෙයි කියන්නේ. <laughs> ඒ ඒක වඩා ආරක්ෂාවටයි. ඒ වඩා ආරක්ෂාව නැත්නම් බුදුරජාණන් වහන්සේගේ කාලේ දැන් ඔය ගිහි පැවිදි හැමෝම වන්දන ක්‍රමය නෑ ඒක නෙමෙයි. අභිවාදනය කියන්නේ පසඟ පීඨුව වැඳීම. පසඟ පීඨුව වැඳීම. දඬු නමස්කාරය හැමෝටම නියම කරලා නෑ සමහරු කරනවාම. ඒක නීතිගත එකක් නෙමෙයි. නීතිගත වන්දනා තමයි පසඟ පීඨුව වැඳීම. ඒකට කියලා තියෙනවා ඉස්සෙල්ලා මෙහෙම හිටගෙන දොහොත් මුදුනේ මේ මේ තියා අංජලි කර්මයක් කරලා වැඳලා දෙපය අල්ලලා වඳිනවා. තුන් සැරයක්. පසඟ පීඨව වඳිනවා. ඒක බුද්ධ කාලේ වන්දනාව. එනිසානේ අර වන්දනා නොකළ යුතු වෙලාවා කියන්නේ. දැන් නිදාගෙන ඉන්නවා නම් එහෙම වඳින තහනම්. වාඩිලා නිදාගෙන ඉන්නවනම්. එහෙම නැත්නම් මේ ආහාර ගනිමින් ඉන්නවනම්. නැත්නම් වෙන වැඩක දිලා ඉන්නවනම්. එහෙම වෙලාවල අර පාලන්න ගියොත් එimhe කලබල වෙලා කරදරයක් වෙනවා. ඉතින් දැන් අපේ සිංහල රටේ දැන් ථේරවාද බෞද්ධ රටවල් වලයි පාලා වඳින්න දෙන්නේ නැත්තේ සංවරයක් අසංවරයක් වෙනවා ඒක සමහර විට. දැන් ඉස්සර කාලේ දැන් ඔන්න කාන්තා පක්ෂේ භික්ෂුවන්ගේ පාලා වඳිනවා. එතකොට භික්ෂුවන්ට සැකයක් ඇති වුණා අපට ආපත් වුණා දෝ කියලා. බුදුරජාණන් වහන්සේ උපදේශ දුන්න එකට විනය නීතිය පෙන්නවා මහණෙනි සදහවත් මව්වරු නැත්නම් කාන්තා පක්ෂය වඳිනවම හෙල්ලෙන්නේ නැතු ඉන්නේ. ඒ කියන්නේ මේ ඒ ඒක අමුතියෙන් කපය හොල්ලන්නේ නැතුව හිටියොත් ආපති වෙන්නේ. එහෙම කියලා කියනවා. නමුත් අපේ සිංහල රටේ විනයගරුක භික්ෂුන් වහන්සේලා කියනවා අල්ලන්න දෙන්න එපා. ඒක ආපත්‍ය වෙනවා කියලා. ඒ ප්‍රවේශම සඳහා. නැත්තම් Taman හරියට හෙල්ලෙන්නේ නැතුව හිටියානම් ආපත්‍ය වෙන්නේ. එහෙම කියලා කියනවා. එතකොට මේ ඒ නිසා වන්දනාවේ නියම ක්‍රමයේ තමයි දැන් ඉතින් බම්බයක් හරි සමීප වෙලා හරි මේ පසඟ පීඨුව වැඩිම. දැන් බොහෝ දෙනා ඒක දන්නේ නැති නිසා කරන්නේ පසඟ පීඨුවා කියන්නේ මොනවද? ඔව් දෙදන දෙවලමිට නළල එහෙම පිහිටුවා වඳීම. ඒක තමයි අභිවාදන කියන්නේ. අර අභිවාදෙත්වා උක්කුටිකන් නිසීදාපෙත්වා යාචි සම්බෝ කියලා එහෙම තියෙන වෙනේ නේද? දැන් සමහර විට සාමාන්‍ය කෙනෙකුට සිල් දෙන්න වෙනවනේ. ඉස්සර අභිවාදනය කරනවා. ඊට පස්සේ උක්කුටුකෙන් වාඩිලවන සිල් ඉල්ලන්නේ. උක්කුටුක කෙනෙක් හැමෝටම බෑ. උක්කුටේ කියන්නේ මේ මේ විලිමු දෙක ලං කරගෙන ඇඟිලි වලින් ඇඟිලි වලින් පොළොවට ස්පර්ශලා මේ අත් දෙක මෙතන තියාගෙන වැඳී. එතකොට පොළොවට කකුල් දෙක මේ සමබරට කියන්නේ මේ විලිමු ගෑවිලා නැහැ. ඒක තින් ඉස්සර නම් අපි පෑ ගණන් හිටියා දැන් නම් ඉන්න බෑ. දෙන්නම් නම් කොල්ලම ඕන. ඒ උකුටු කාසනේ. දැන් අපි සිල් ගන්නකොට ලංකාවේ පුරුදු කරනම සිල් ගන්නකොට සමහරයට දැන් විනය නීති අනුව මේ උපසම්පදාවේදී එතකොට සාමනීර භූමියේදී උපාධ්‍යා ග්‍රහණයම තියෙනවා. ඒවා කරනකොට උකුටකින් ඉන්න ඕන. එතකොට ආපත්‍ය දේශනකොට දින උකුටකින් ඉන්න ඕන කියලා. ඊළඟට මේ එසේ දැරියට තමයි දන ගහගන්නේ. ඊළඟට පසඟ පිට වැඳීම තමයි අභිවාදිනී කියන්නේ. පුළුවන් නේද පෙන්වන්න? ඔව් අත් දෙක තමයි එස නල්ල පැත්තට ගත්තර කමන්න බිම තියාගන්න. අත දෙක දිග ඇරලා. නල්ල බිම. නෑ නෑ නෑ ඔව් නෙමෙයි. මෙහෙම මෙහෙම. අධ්‍යක්ෂ විමසිතය. ආනන්ද හරි. ඈ? වැලිමිට ගෑවෙන්න ඕනේ. වැලිමිට ගෑවෙන්න ඕනේ. දැන් යමක් අපි දැන් අපි හිතමු දැන් තායිලන්තේ රජුරෝ සංඝයාට දාන පිළිගන්නවා දන ගහලා ගිහිල්ලා. එකක් පිළිගන්නලා පසඟුවට වඳිනවා. අයත් එකක් පිළිගන්න වඳිනවා. එහෙම වෙලාවේදී අත මෙහෙම තියන්න මෙහෙම තියන්න ඕනේ. දැන් යම්කිසි දාන වස්තුවක් නැවත අල්ලන්න තියෙනවනේ. නැවත දාන වස්තු දැන් එක දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. අයත් නැගිටලා දාන වස්තුවක් පිළිගන්නවා වැන්දා. එහෙම වෙලාදී අත් දෙක මෙහෙම තියුවොත් දුවිලි හරි පොළවේ තියෙන දෙයක් ස්පර්ශ වෙනවනේ. ඒ නිසා මෙහෙම තියන්න කියනවා. අන්න ඒක තමයි වැදගත්. එතකොට ඒ ඒ අවස්ථාව අනුව අනිත් වෙලාව මෙහෙම කියලා වඳිනවා. පත්ක දේවද නැත්නම් පැදුරෝද මෙහෙම කියලා. පළසෝද කියලා වඳිනවා. ඒක නිසා තමයි වැඳීමේදී මේ යමක් එලා ගන්න කියන්නේ. <coughs> ඒකෙන් ආනිසංශ කුඩා දරුවෙකුට හතර වැඩි හිටියන්ද පහයි. යායු වන්නෝ සුඛං බලං කුඩා දරුවෙකුට. වැඩි හිටියෝ නෝනින් කරන්නේ. ඒකට ආයු වන්නෝ සුඛං බලං ඥාන. ආනිසංශ පහක් ලැබෙනවා. දැන් ඒකට එයින් ඇති වෙනම් අපි වැඳීම ගැන එක ප්‍රශ්නයක් අහනවා. <coughs> ඒකටත් උත්තර ලැබුණා මම නැගිටිනවා. <laughs> ඒ කියන්නේ අපි වන්දනා කරන්නේ මක් නිසාද? ඔව්. ඔව්. හරියටම හරි. <laughs> නිහතමානී වෙන්න. නිහතමානී වෙන්න වඳින්න ඕන තැන තමයි ඉස්සලා තෝරගන්න ඕනේ. යම් කිසි කෙනෙකුට වැන්දොත් මගේ මාන්නේ ඒ අත ගන්නවනම් වඳින සුදුස්සෙක් නෙවෙයි. මගේ මාන්නේ ගන්න මගේ මාන්නේ පොළොවටම දාන. දැන් බුදුරජාණන් වහන්සේට කොයි කෙනෙක් වැන්දත් රජ කෙනෙක් වැන්දත් සබ්දෙවුඳ වැන්දත් මාන්නයක් ගන්න නැහැනේ. උන්වහන්සේ නිහතමානීනේ මාන්නේ සම්පූර්ණයෙන් නැති කළනේ. ඒතකොට උන්වහන්සේ වන්දනීයයි. උන්වහන්සේගේ පාමුල අපගෙන් වඳිනවා මේ සංසාර දිගෝ කලක් පටන් මා මහ මෙරමෙන් උස්සගෙන ආපු මාන්නේ එතන තියෙනවා. ඒතොර නිහිතමානී වුණා. නිහිතමානී වීම තමයි එතන ඇත්තට ආචාර සීලය. ඒතොර සීලයක් පිරෙනවා වන්දනා කෙනෙක් ආචාර සීලයක්. චාරිත්‍ර සීලයක්. ඒකම තමාගේ සිතේ නිහිතමානීකම පිහිටෙනවා. ඒක තමයි මේකේ ප්‍රධාන ආනිසංශය. ඊළඟට අනිත් කාරණේ නිරෝගී වෙනවා. වඳින්න වඳින්න නිරෝගී වෙනවා. මේ ළඟදී එක ස්වාමීන් වහන්සේ නමක් කිව්වා මේ අවුරුද්දක වදාග ඉස්සර මේ අවිස්සාවේල පැත්තේ ආරණ්‍යක භාවනා මධ්‍යස්ථානක ස්වාමීන් වහන්සේ නමක් මාහෝ මෛත්‍රී කියලා. ඉතින් මට කිව්වා දවසක් ස්වාමීන් වහන්සේ මට ගොඩාක් ඉස්සර සිං අමාරු පීන සමාරු තිබුණා. දැන් මට සනීපයි. මොකද උදේට හවසට විනාඩි 45ක්ම වඳිනවලු. කොහොමද වඳින්නේ? එක එක ගුණයට වෙන වෙනම ඉසපාත් කළ වඳිනවා. අරහං ගුණයට වෙනම වඳිනවා, නව ගුණයට වෙන වෙනම වඳිනවා. ඔය චුද්දස ඥාන වලට එක එකක් ගාන වෙන වෙනම වඳිනවා. එතකොට තෙසත්තා ඥාන එක එකක් ගාන වඳිනොහම ගණන් කරලා බැලුවාම 137 තරක් <laughs> වඳිනවලු. එතකොට වඳින්න වඳින්න ව්‍යායාමයක් නේ. ඒකෙන් උන්වහන්සේ දැන් නිරෝගී. දැන් අර බුද්ධ ගයාවේ ලාමවරු වඳිනවා ලෑල්ලක් තියන්නේ දැකලා ඇති. ඒ ලෑල්ල ගෙවිලා තියෙන සමහර ඒවා වැඳලාම. ඒ මෙහෙම දිගා වෙලා වඳිනවා. වඳින්නේ මේ නාගුණ වැලක් අතේ තියාගෙන. ඒක එකක් එක සැරයක් වැඳලා එකක් වින් කරන එක ඇටයක්. 108 වරක් වඳිනවා එක හුස්මට. හොඳට දාඩිය දාලා. ඉතින් ඒකෙන් ඒ අත හරිය නිරෝගීනේ. ඒ වාගේ වන්දනාවෙන් කායික නිරෝගකම ලැබෙන නිසායි ආයු වන්න සුඛං බලං ලැබෙන්නේ. ඒකයි නිරෝගකම ලැබෙන වන්දනාවෙන්. එනිසා මේ ඒ ආනිසංස රසක් ලැබෙන්න හේතු වෙන අභිවාදනේ. ඒකට දැන් ওই කාරණා ගැනත් අපි මතක තියාගමු. ඉතින් කාය සංවර, වාක් සංවර, මනෝ සංවර කියන මේවා අපි කාට කාටත් තියා දෙන්න වටිනවා. එතකොට දැන් අපේ සීලයම අපට සංවර සීලයක් වුණා. දැන් අපි හොඳ සංවර වැඳගෙන ඉන්නවා. සංවරව වාඩි වෙනවා. සංවරව කතා කරනවා. සංවරව ඉරියව් පවත්වනවා. එයින් අපේ සීලයක් පිරෙනවා. සංවරය කියන එක සංවර සීලයක්. සංවර සීලය නිසා ශික්ෂාපද ආරක්ෂා වෙනවා. දැන් මම හෙටවදේ කියා දෙන්න බලාපොරොත්තු වෙනවා සංවර සීල පහ. අද දැන් කියන්න කිව්වොත් ඊළඟට වැඩසටහනට බාධා වෙනවා. දැන් අපි සමාදන් වෙන ශික්ෂාපදයක් පාසා සංවර සීල පහක් බැගින් ලැබෙනවා. හැබැයි හේතුවදී සමහරුන් දෙන්න වෙන්නේ නැහැ නේ. නමුත් ඔව්. <laughs> මහසිත වැඩ අර වෙලාව ගත වෙනවා. දැන් උච්චාසානි කියන්නේ පමණට වඩා උස්සු. උස් පමණට වඩා කියන්නේ බුදුරජාණන් වහන්සේ නියම කරලා තියෙන අට්ටංගුල පාදකං සුගතංගුලේනි කියලා නීතියක්. අට්ටංගුල පාදකං සුගතංගුලේනි. දැන් අඳක් කුටුවක් වැනි දෙයක් හදනකොට සුගත් අඟුලෙන් අඟල් 8යි. සුගත් අඟුලෙන් අඟල් 8යි කියන්නේ දැන් අඟුල් කියන්නේ මේ ඇඟිල්ලක පළල. කෝදුව අඟල් නෙමෙයි. දැන් මෙහෙම ගත්තම අඟල් 4යි. සුගත් අංගලයේ දෙක අපේ අංගල් තුනයි. සුගත් අංගල කියන්නේ මෙහෙම අංගල් තුනයි. එතකොට සුගත් අංගල් 8 වරක් 3 24යි. මෙහෙම අංගල් මෙහෙම අංගල් 24යි කියන්නේ හරියටම වියත් දෙකයි. දැන් අපේ වියතට ඕන මෙහෙම අංගල් 12ක්. මෙහෙම ඇඟිලි අංගල් 12ක් යනවා වියතට. සාමාන්‍ය කෝදු අංගල් 9යි. එතකොට ඈ වඩු රේන වඩු රේන ඒක තමයි. ඒක තමයි. එතකොට සාමාන්‍යයෙන් අඟුල් අපේ අඟුල් අඟල් කියන්නේ එකට අඟුල් අඟුල් නෑ මේ මේ මං කියන්නේ දැන් 24ක් ගියානේ. ඒ 24 නම් අඟුල්. එතකොට කෝදු අඟල් 18යි. එතකොට යන්නේ කහමාරයි. ඈ රියනයි රියනයි. රියනයි. ඉතින් රියනක ඔසගන්නේ මේ විත්තමෙන් යට. දැන් මේ තියෙනවානේ මේ පුටුව මේ විත්‍රමෙන් යට කකුල තමයි නියම. විත්‍රමෙන් උඩ තියෙන දවක් ඒ වගේ මේ කුසන් ආදී යමක් ඒවා ඒක මිම්මට ගන්නෑ. ඒක උස් වෙන්නත් පුළුවන්, පාත් වෙන්නත් පුළුවන්. මේ කකුල් තියෙන්න ඕන වැඩිම ගන්න මේ රේනයි. කේන්ට අඩු වුණාට කමන්නේ. කේන්ට වැඩි වෙන්න බෑ කෙසඟක්වත්. ඒක තමයි උස ප්‍රමාණය සැලකන්නේ. ඒ හැර දැන් වාඩි වෙන කුසන් වර්ග තියෙනවානේ. මෙත්ත අර්ධේවා ඒවා තියෙනවා 21ක් අතපාසන 21ක් තියෙනවා ආස්තරණ එතකොට ගුදිරි මෙත්ත 21ක් තියෙනවා වර්ග ඒවා ඔක්කොම කියන්නේ මේ වෙලාවේ. එයින් දැන් අද කාලේ බොහෝ සෙයින් පාවිච්චි වෙනවා නම් මේ පුලුම් ගුදිරි පුලින් කොට අන්න මහා ආසයන. දැන් මේ වාගේ දේවල් පුළුන් නෙමෙයිනේ. මේ සාමාන්‍යයෙන් අර එක එක වර්ග ඔව් ඔව් ඒම පුළුන් නෙමෙන නිසා ඒක උච්චා මහා සායයට වැටෙන්නේ. ඒ නිසා දැන් මේ ආසනේ දැන් මේවා පාඩු වුණා කියලා ශික්ෂාපද කැඩෙන්නේ. හ්ම් ඒකට උස ප්‍රමාණය දැන් ත්‍රිණයට වැඩි නම් මේ මේ කකුල ඒක කපන්න ඕනේ. කපලා ගත්තොත් හරි. නැත්තම් අඳ අනිත් පැත්තට රවල ගන්න. <laughs> ඈ ඔව් ඔව් ඒක තමයි අර ව්‍යාල ව්‍යාල කියන්නේ දැන් සිංහ රූප යාග්‍ර රූප කොටි රූප ආදී කකුල්ල තියෙනවනම් ඒවත් මහාසයන්ට වැටෙනවා ඒක උච්චාසය නෙමෙයි මහාසයන ඒතර රතුම් රතුම රතු පාට ආස්තරණ රතු පාට වියන් රතු කොට්ට ඒවත් මහාසයන්ට වැටෙනවා කොහොම තියෙනවා ඒක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් ਸਰව අප්‍රකාරයෙන් සිදු කරගත් කුසල් වලින් සෑම දිනාගේ සම්්‍යක් ප්‍රාර්ථනා මුදුන්පත් වේ දෙලොව ජයගෙන ඇතෝ බෝධියෙන් අග්‍ර අමා මහ නිවන් සුව පිණිස හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා සබා ගනිමු. <clears throat> අභිවාදන සීලිස්ස නිච්ඡං වන්දා පචායින චත්තාරෝ ධම්මා වන්දන්ති ආයුවන් සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු